සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ හි වඩ්ඩති සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිස සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් විදක් ශ්‍රවණය කිරීම සඳහා ජීවිතයේ ඉදිරි ගමන පිළිබඳව අපේ ජීවිතය ආලෝකමත් ජීවිතයක් බවට පත් කර ගැනීම උදෙසා කටයුතු කරන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙන්නේ අපේ ගත කරන ජීවිත කාලය තුලදී මේ ලබාගත්තු මනුස්ස ජීවිතය හොඳ මනුස්ස ජීවිතයක් බවට කටයුතු කරලා ඒ මනුස්ස ජීවිතය කෙලවර වෙනවා දැකීම තමයි අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනා වෙලා තිබෙන්නේ. එහෙම නැතුව අපි manussත්වයක් ලබාගෙන ඒ manussත්වය විනාශ වෙන තත්වයට කටයුතු කරන්න අපි කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. අපි කවුරුවත් හිතන්නේ නැහැ අපේ ජීවිතේ විනාශ කරගන්න. ඒ නිසා තමයි මේ ලෞතර සාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ ජීවිත වලට ධර්ම කරුණු ඇතුළත් කරගෙන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා නම් ඒක ඊ타මත්ම වාසනාවන්ත තත්වයක් හැටියට අපිට සලකන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ධර්මයේ දකින්න කෙනා ධර්මයට කැමති වෙන කෙනා ධර්මයේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න කෙනාට පුළුවන්කමක් තිබෙනවා තමන්ගේ ජීවිතයේ සරු ජීවිතයක් බවට පත් කරගන්න. ධම්මකාමෝ භවං හෝති කියපු ආකාරයට ධර්මයේ පිළිබඳව අපි හිතලා කල්පනා කරලා ඒ අනුව ජීවත් වෙනවා නම් අපේ ජීවිතයේ හොඳ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. ඒ වගේම ධම්මදෙස්සී පරාභව ධර්මයට ගරහනවා නම් ධර්මයේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නේ නැත්නම් ඒ පිළිබඳ පැහැදුණු සිතකින් යුක්තව කටයුතු කරන්නේ නැත්නම් පිරිහෙන தത്വයට පත් වෙනවයි කියන බව අපට කල්පනාවට ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ සීල දෙනාම ධර්ම ශ්‍රවණය කරන සීල දෙනාම තමන්ගේ ජීවිතය හොඳ ජීවිතයක් බවට පත් කරගෙන ජීවිතයෙන් ලබන්න පුළුවන් ආකාරයේ උපරිම වින්දනයක් ලබාගෙන තමන්ගේ ජීවිතය ලස්සන ජීවිතයක් බවට පත් කරගන්න තමයි සෑම අවස්ථාවක් තුළදීම මේ සීලම පින්නත් පිරිස කල්පනා කරනු ලබන්නේ. එනිසා අපේ ජීවිත කාලය තුළදී අපට පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා මේ ආකාරයට ධර්මයේ ශ්‍රවණය කරන්න. ତර මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපිට යමක් ඇහෙනවා. ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මස්කන්ධයෙන් මිදක් අපි දේශනා කරනකොට මේ පින්නත් ඔබ හැම දිනාටම ඒක හොඳින් අහන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකට කියනවා සුණාත කියලා. සුණාත කියන්නේ හොඳින් අහන්න ඕනේ. ඒ අහපු දේ අපේ ජීවිතයට ඇතුල් කරගන්නටත් ඕනේ. ධාරේත කිලවලා සඳහන් කරනවා තමන් යමක් ඇහුවනම් අහපු දේ හොඳට ධාරණය කරගන්න ඕනේ. තමන්ගේ හිතට ගන්න ඕනේ. තමන්ගේ ජීවිතයට ඒ දේවල් ඇතුළත් කරගන්න ඕනේ. මොනවද කිව්වේ? ඒ කරුණ අපේ ජීවිතයට වැදගත් වන්නේ කොහොමද? ඒ අනුව අපේ ජීවිතය තුලට අපි මේ කරුණ ඇතුළත් කරගන්නේ කොහොමද කියන එක කල්පනා කරලා අපේ ජීවිතයට අපි ඇතුල් කරගන්න ඕන. මෙහෙම ඇතුල් කරගත්තට විතරක් මදි. ඒ අනුව අපි හැසිරෙන්නත් ඕන චරාත ධම්මේ. ධර්මයේ අහලා ධර්මයේ තමන්ගේ ජීවිතයට ඇතුල් කරගෙන ඒ අනුව අපි හැසිරෙන්න ඕන. අපි කල යුතු දේවල් මොනවද කියන එක පැහැදිලි වශයෙන් අවබෝධ කරගන්න ඕන. හොඳ ක්‍රියාවන් අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම සිදු වෙන්නට ඕන. හොඳ දෙයක් අපි අහුවා. හොඳ දේවල් අපේ සිත් වලට අපි ධාරණය කරගත්තා. ඒ අනුව අපට පුළුවන්කමක් තියෙන හොඳ දේවල් තව තවත් ඉදිරියට කරන්නට. කත්තබ්බං කුසලං හොඳ ක්‍රියාවන් අපට කරන්න පුළුවන්කමක් තිබෙනවා. චරිතබ්බම් බ්‍රහ්මචර්යයන් හොඳ චරිතයක් ඇතුව අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ අපේ ජීවිතේට අපි යමක් ඇතුළත් කරගත්තොත් අපේ ජීවිතේ යම් දෙයක් ඇතුල් වුණොත් ඒ ඇතුල් වෙච්ච දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අපිට හිතන්න පුළුවන්කමක් තිබෙනවා. හොඳ දෙයක් නම් අපේ ජීවිතේට අපි ඇතුල් කරගන්නවා. නරක දෙයක් නම් අපේ ජීවිතයේ තුලින් ඒක බැහැර කරනවා. ඒතර හොඳ දේවල් අපේ ජීවිතේට අපේ ශරීර අභ්‍යන්තරයට ඇතුළත් කරගෙන ඒ අනුව අපිට පුළුවන්කමක් තිබෙනවා අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට අපේ ජීවිත කාල සීමාව තුළදී ඒ ජීවිතය ලස්සන ජීවිතයක් බවට පත් කරගන්නට අපිට පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා ඒ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න. ඒ නිසා අපි ජීවත් වෙන කාල සීමාව තුළදී අපි කල්පනා කරන්න ඕනේ මේ ලබාගත්තු මනුස්ස ජීවිතය ඊටාත්ම කෙටි කාල සීමාවක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් තමන්ගේ මෑණියන්ගේ කුස තුල මිය ඇදෙන්න පුළුවන්. ඊළඟට තවත් සමහර කෙනෙක් උපන් හැටියේම මිය ඇදෙන්න පුළුවන්. සමහර කෙනෙක් විනාඩි ගාණක් ගිහිල්ලා මිය ඇදෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් පැය ගාණක් ගිහිල්ලා මිය ඇදෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් සති ගාණක් ගිහිල්ලා මිය ඇදෙන්න පුළුවන්. මාස ගාණක් ගිහිල්ලා මිය ඇදෙන්න පුළුවන්. ඊළඟ වසරකින් දෙකකින් ඒ විදිහට විවිධ අවස්ථාවන් වලදී අපේ ජීවිතයේ කෙලවර වෙනවා. අපේ ජීවිතය අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කවදා කොතෙන්ද කොයි මොහොතකදී අපේ ජීවිතයේ කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි මේ භවයට රැගෙන ආවා වූ කර්ම ශක්තිය අනුව තමයි අපේ ජීවිතයේ ඒ Tamanට හිමි කාල සීමාව තීරණය කරන්නේ. සමහර කෙනෙක් අඩු වයසෙන් මිය යදෙනවා සමහර කෙනෙක් තමන්ගේ ජීවිතයේ වැඩි වයස් ප්‍රමාණයක් ගත කරලා උපරිම ආකාරයට මේ මනුස්ස ජීවිතය ගත කරලා හොඳ ක්‍රියාවන් සිද්ධ කරලා හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා හොඳින් සන්තෝෂයෙන් යුක්තව මිය පරලෝ යන්න පුළුවන්කම ශක්තිය තියෙනවා. අපි දන්නවා අපේ සමාජයේ විවිධ අය වසර 100කට වඩා ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ තමන් මේ භවයට රැගෙන ආවා වූ කර්ම ශක්තිය අනුව තමයි ඒ විදිහේ ආයුෂ වැඩි ප්‍රමාණයක් ලබාගෙන තමන්ගේ ජීවිතය වැඩි කාල සීමාවක් තුලදී විවිධ ක්‍රියාවන් වලට සම්බන්ධ වෙලා තමන්ගේ දරුවන්ගේ සෙනෙහස ලබාගෙන දරු මුණුබුරන්ගේ සෙනෙහසත් ලබාගෙන ඒ දරු මුණුබුරන්ට ලැබෙන දරුවන්ගේ සෙනෙහස ලබාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙන්නේ තමන් මේ භවයට රැගෙන ආවා වූ කර්ම ශක්තියනවා ඒ නිසා අපි සියලු දෙනාම කල්පනා කරන්නට ඕනේ මේ ලබාගෙන තිබෙන මනුස්ස ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා අපේ ජීවිතයට හොඳ දේවල් අපි ඇතුළත් කරගෙන නරක දේවල් බැහැර කරලා හොඳ ක්‍රියාවන් සිද්ධ කරලා හොඳ චරිතයක් ඇතුව ජීවත් වෙන්න අපි හැම දිනෙකම කල්පනා කරන්නට ඕන. ඒ නිසා අපේ මේ අවස්ථාවේදී ලෞතර සාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ එසුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් මිලක් අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුන එදම් පදේ සඳහන් වෙන ගාථාව උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්සේ අසෝහි වඩති කියලා මේ ගාථාවේ සඳහන් වෙනවා කරුණු කීපයක්. එකක් තමයි උට්ටාන වීරය. උත්හාන වීරය කියලා වෙලා කියන්නේ අපි උනන්දු වෙන්නෙත්ව වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. උනන්දු වුණු තරමට තමයි ඒකේ ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් බලන්න පුංචි ලදරුවෙක් මේ භවයට උත්පත්ති ලැබුවට පස්සේ මෑණියන්ගේ කුස තුල ඉඳලා ඒ දරුවා බිහි වුණාට පස්සේ කොච්චර උත්සාහයක් දරනවද තමන්ගේ ජීවිතය නිසි තත්ත්වයට පත් කර ගැනීම සඳහා මුලින් අතර හිටු පුංචි දරුවා කාලයක් දින කීපයක් යනකොට ඒ පැත්තට මේ පැත්තට හැරිලා අර උඩු බැලේ ඇත්තට හිටපු දරුවා ඊට පස්සේ බඩගගා යන්න සූදානම් වෙනවා. ඊළඟට මෙහෙම යන පුංචි දරුවා ක්‍රමක්‍රමයෙන් නැගී සිටින්න උත්සාහ කරනවා. වැටි වැටි යමක් අල්ලගෙන කොහොම හරි නැගී සිටින්න උත්සාහ කරනවා. කෙලින් නැගී සිටිනවා. ඊට පස්සේ ඇවිදින්න හුරු වෙනවා. ඒ මේ දරුවාගේ උනන්දුවේ හැටියට තමයි ඒකේ ප්‍රතිඵලය නිසි ආකාරයට ලබාගෙන කෙටි කාල සීමාවක් තුළදී ඒ විදිහට දෙපයින් නැගී සිටින්න උත්සාහවන්ත වෙලා ඒකේ ප්‍රතිඵලය ලබා ගන්න. මේ පුංචි දරුවෙක් අධ්‍යාපනය ලබන දරුවෙක් තමන්ගේ අධ්‍යාපනය ලබන කාල සීමාව තුළදී මහන්සි වූ තරමට උත්තාන වීරයෙන් යුක්තව ක්‍රියා කරපු ආකාරයෙන් Tamante ඒකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. විභාගයට ඉදිරිපත් වෙන දරුවෙක් ඒ විභාගයට ඉදිරිපත් වෙන දරුවා හොඳට උනන්දුවෙන් යුක්තව ඒ කාර්යයේ නිරත වුණොත් එහෙම ඒ විභාගයෙන් ඉතාමත් ඉහළ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඒබඳු ආකාරයට ජීවත් වෙන සමාජය තුල අපට පෞලක ජීවත් වෙන වැඩිහිටියන් හැටියට වැඩිහිටියන් උනන්දු වුණොත් තමයි ඒ පෞල් ජීවිතයේ සාර්ථක පෞල් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. තමන් කම්මැලි වුණොත් එහෙම තමන් කුසීතභාවයෙන් යුක්තව කටයුතු කළොත් එහෙම තමන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. එනිසා gedare ඉන්න වැඩිහිටියන් හැටියට උනන්දු වෙනවා නම් උත්සාහවන්ත වෙනවා නම් ඒකේ ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. Taman සමහර විට කුසිකාර්මික රැකියාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුලී වැඩක් කරලා යමක් හරි හම්බ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරලා Taman ජීවිතය සාර්ථක කරගන්නට මිල මුදල් හම්බ කරගන්න. ඒතර මේ හම්බ කරගත්තු දේවල් අපේ ජීවිතේට ඇතිද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. සමහර විට සමහර දෙනෙක් හිතෙන්න පුළුවන් මේ ලැබෙන ආදායම අපට මදි. එනිසා අපි මේ ආදායම වැඩි කරගන්න ඕනයි කියන කල්පනාවත් සමහර අයට ඇති වෙනවා. එනිසා තමන් කල්පනා කරන්නට ඕනේ තමන් යම් ආයතනයක රැකියාවක් කරනවා නම් මේ රැකියාව කිරීමේදී උපරිම ආකාරයට ඒ රැකියාවේ කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඒ රැකියාවේ කටයුතු වල නිරත වෙනවා වගේම Tamanට ලැබෙන පුංචි කාලයෙන් හෝ බිඳක් තමගේ පෞල් ජීවිතය වෙනුවෙන් අනාගත කටයුතු වෙනුවෙන් තමන්ට යොදවන්න පුළුවන්කම ශක්තිය තියෙන්නට ඕන. රජී රැකියාවක් කරන කෙනෙක් සමහර විට සතියට දවසක් දෙකක් නිවාඩුවක් ලබාගෙන ඒ දවස නිකම්ම නිකරුණේ ගත කළොත් එහෙම තමගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ ලැබෙන උපරිම කාල සීමාව තුලදී තමන් හැම අවස්ථාවකදීම කල්පනා කරන්නට ඕනේ. මගේ ජීවිතය මම සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. මගේ ගෙදර ජීවත් වෙන සියලු දෙනාටම හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න මම අවස්ථාව සලසලා දෙන්න ඕනේ. මට ලැබෙන පුංචි ඉඩෙන් හරි මම යම් ආකාරයේ ප්‍රයෝජනයක් සලසා ගන්න ඕනේ. ඒ උත්තාන වීරය Taman ළඟ තිබෙනවා නම් Tamanට පුළුවන්කමක් තිබෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. රැකියාවක් කරන කෙනෙක් ඒ රැකියාව කරන අතරතුරේ Tamanට ලැබෙන යම් හෝ ඉඩ ප්‍රමාණයක් තිබෙනවා නම් යම්කිසි කාල පරිච්ඡේදයක් Tamanට ලැබෙනවා නම් මේ කාල පරිච්ඡේදය තුලදී Tamanගේ gedara dore කටයුතු වල නිරත වෙලා gedara dore ලස්සන පරිසරයක් ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. ඉතින් අපි දන්නවා බොහෝ දෙනෙක් Taman යමක් හම්බ කරනවා හම්බ කරගත්තු ධනය නොඑක් දේවල් වලට වියදම් කරනවා. වියදම් කරලා Tamanට කවදාකවත් ඉතිරියක් නැහැ. සමහර විට Taman ණය වෙන්න පුළුවන්. සමහර විට ඊළඟ වැටුප ලැබෙනකන් Taman ණය වෙවි තමයි ඒ කටයුතු වල නිරත වෙන්නේ. නමුත් අර වැටුප පමණක් පිළිබඳව හිතන්නේ නැතුව අපට ලැබිච්ච යම් ඉඩ ප්‍රමාණයක් තිබුණා නම් යම්කිසි කාලයක් තිබුණා නම් දවසක් හෝ වේවා දෙකක් හෝ වේවා පැය කිහිපයක් හෝ වේවා මේ කාල සීමාව තුලදී Tamanට පුළුවන්කමක් තියෙනවා Tamanගේ ගෙවත්ත හොඳ සාර්ථක ගෙවත්තක් බවට පරිවර්තනය කරගන්න. ගෙදර දොරේ Tamanට පුළුවන්කමක් තිබෙනවා මිරිස් පැලයක් දෙකක් රෝපණය කරලා එදිනෙදා පාවිච්චියට ගන්න අර මිරිස් කල්ලක් දෙකක් කඩාගෙන කඩේට ගිහිල්ලා කඩේට සල්ලි වලට ගන්නේ නැතුව Tamanට පුළුවන්කමක් තිබෙනවා අර මිරිස් පැලයක් දෙකක් රෝපණය කරලා ඒකෙන් ලැබෙන අස්වැන්න තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කමක් තියෙනවා. අර කඩේට වියදම් කරන මුදලින් කොටසක් අපිට ඒ තුලින් ඉතිරි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට තමන්ට පුළුවන්කමක් තිබෙනවා එළවලුවක් දෙකක් රෝපණය කරන්න පුළුවන්කමක් තියෙනවා තමන්ගේ ගෙදර. ගෙවත් වෙයිද නැත්නම් තමන්ට පුළුවන් මල් පෝච්චයක් හරි හදාගෙන එහෙම නැත්නම් වෙනත් ආකාරයකට තට්ටු නිවාසවල පවා සමහර අය මේ විදිහේ කාර්යයන් වල නිරත වෙනවා. තමන්ට එදිනෙදා පාවිච්චියට අවශ්‍ය කරන සියලු දේවල් Tamanට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ ගෙවත්ත තුල තමන්ගේ ගෙදර පරිසරය ලස්සන පරිසරයක් බවට පත් කරගෙන මේ විදිහේ මල් රෝපණය කරනවා වගේම ඒ වගේම එළවලු ආදී තමන්ගේ දිනදා පාවිච්චියට අවශ්‍ය කරන දේවල් රෝපණය කරගන්න පුළුවන් කරවක් තියෙනවා නම් ඒකේ නිසි ආකාරයට ප්‍රයෝජනයක් සලස ගන්න පුළුවන්කමක් තියෙනවා. සතියකට රුපියල් 500ක් වියදම් කරනවා නම් මාසික රුපියල් 2000ක් මේ වෙනුවෙන් වියදම් කරන ඒ මුදල Tamanට ඉතුරු කරගන්න පුළුවන්කමක් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ. තමයි යම් කාර්යයක නිරත වෙනවනම්, රැකියාවක නිරත වෙනවනම්, එහෙම නැත්නම් කුලී වැඩක නිරත වෙනවනම්, ඒ වැඩේට අමතරව Tamanගේ gedara dora පරිසරය සකස් කරගෙන මහන්සි වෙලා යමක් පරිහම්ම කරගන්නට, Tamanගේ ජීවිතය සාර්ථක කරගන්නට උනන්දු වෙනවනම්, උත්සාහවන්ත වෙනවනම් Tamanට හොඳ ජීවිතයක් ගත කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. gedare ඉන්න අය කම්මැලි නම්, gedare ඉන්න අය කුසීත වෙනවා නම් මේ කාර්යයන් කරන්න පුළුවන්කමක් නැහැ. gedare ස්වාමියා ධනෙ හම්බ කරනවා. ඒ වගේම ස්වාමි දියණිය gedare පරිසරය අලංකාරවත් විදිහට ලස්සනට තියාගෙන ඉන්නවා නම් ඒ පරිසරය තුළට ශ්‍රියාකාන්තාව උදා වෙනවයි කියන එක අපට නිරන්තරයෙන්ම සිහිපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා යම් ආකාරයකට තමන් ජීවත් වෙන පරිසරය තමන්ගේ දියුණුවට විශාල හේතුවක් වෙනවා පිටිවහලක් වෙනවයි කියන බව කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා තමන්ගේ ස්වාමියා ධනය හම්බ කරනවා වගේම gedare ඉන්න ස්වාමි දිනියත් උනන්දු වෙලා gedara පරිසරය ලස්සන තියාගෙන කටයුතු කරන්න පුළුවන්කමක් ශක්තියක් තියෙනවා නම් ඒ ගෙවල් වල ජීවත් වෙන අයට හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දන්නවා සමහර නිවාස වලට ගියාට පස්සේ ඒගේ නිවාස දිහා බැලුවෙන් පස්සේ මේ ගෙදර ජීවත් වෙන්නේ මිනිස්සුයද කියලා ඉවරලා අපට කල්පනා කරන්න සිද්ධ වෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නේ කෙමදු පුජ්‍යලයන්ද කියලා ඉවරලා අපට සිහිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර අය අමනුස්සයෝ වගේ ගෙදර දොර පිරිසිදුව තබා ගන්නේ නැහැ. එදිනදා උයපු වලන් එහෙම්මම හොදන්නේ නැතුව ඒ ගොඩ ගහලා තියෙන අය අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. කිසිදු පිරිසිදු භාවයකින් තොරව කටයුතු කරන අය අපිට මේ සමාජය තුල දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒබඳු ආකාරයකට ජීවත් වුණොත් තමයි නොඑක් ආකාරයේ ප්‍රශ්න ඇති වෙන්නේ. නොඑක් ආකාරයේ කරදර දුක් පීඩාවන් තමන්ගේ ජීවිතයට එල්ල වෙන්නේ ඒ විදිහේ අපිරිසිදු ජීවිතයක් ගත කළොත් තමයි ඒ ජීවිතය ඊටාත්ම අවාසනාවන්ත ජීවිත බවට පත් වෙන්නේ. සමහර දෙනෙක් කියනවා මේ ගෙදරට නොඑක් දෝෂ තියෙනවා. භූත දෝෂ තියෙනවා. ප්‍රේත දෝෂ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ දෝෂ තියෙනවායි කියලා නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. ඒ தത്വයටපත් වෙලා තියෙන්නේ මක් නිසාද? අර gedara dor ජීවත් වෙන අයගේ ක්‍රියාකලාපේ නිසා තමයි ඉබඳු தത്വයකට ඒ නිවසපත් වෙලා තියෙන්නේ. ඒ නිවස ජීවත් වෙන නිවසියන්නේ தത്വයටපත් වෙලා තියෙන්නේ Tamange තිබෙන ඒ ක්‍රියාවන් වල ප්‍රතිඵලය අනුව තමයි. ඒ නිසා අපි හැම දිනෙකම කල්පනා කරන්නට ඕන. ජීවත් වෙන කාල සීමාව තුලදී හොඳ මිනිස්සෙ හැටියට ජීවත් වෙන්න නම් අපි උනන්දු වෙන්නත් වැඩ කරන්න ඕනේ. උනන්දුවේ හැටියට අපට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ශක්තියක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා උත්හාන වීරයෙන් යුක්තව කටයුතු කරන කෙනාට තියෙන්න ඕනේ සතිය. සතිය කියලවලා කියන්නේ සිහිය. තමන් කරන ක්‍රියාව පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව සිහියෙන් යුක්තව තමන්ට කටයුතු කරන්න පුළුවන්කමක් ශක්තියක් තියෙන්න ඕන. දැන් ධර්මයේ සඳහන් වෙනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ කියපු ආකාරයට අපි අනේනකොට හොඳ සිහියෙන් යන්න ඕනේ. සමහර විට පාරේ යනකොට අපි අහක බලාගෙන ගියොත් එහෙම සමහර නොඑක ආකාරයේ අකරදැබ්බයන් වලට Tamanටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ගමනක් යනකොට අපි හොඳ කල්පනාවෙන් සිහියෙන් නෙත් ඔයන්ට ඕනේ. සමහර විට වාහනයකට යට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ සතෙක් සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා අපි යන ගමන ඊටාත්ම හොඳ සිහියෙන් යුක්තව යන්න ඕනේ. ඒ ගියොත් තමයි Tamanට සාර්ථක ආකාරයට Tamanගේ ජීවිතය සරු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊළඟට තිතේ ඉඳ ගන්නකොටත් එහෙමයි. වාඩි වෙනකොටත් අපි මේක සූසු තැනක්ද? වාඩි වෙන්න හොඳ තැනක්ද? මේ පිළිබඳව අපි කල්පනා කරලා වාඩි වෙන්න ඕන. ඊළඟට අපි ආහාර පාන ගන්නකොට ඒ ආහාර පාන ගන්නකොටත් අපි හොඳ කල්පනාවෙන් සීයෙන් යුක්තව ආහාර පාන ගන්නට ඕනේ. සමහර විට ආහාර පානවල සතෙක් වෙඩලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ දෙයක් ඒ ආහාර පානවල තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර පාන ගන්නකොටත් හොඳ සිහියෙන් යුක්තව කල්පනාවෙන් යුක්තව ඒ ආහාර පාන ගන්න ඕනේ. ඊළඟට අපි නිදා ගන්නකොට ඒ නිදා ගන්නකොටත් අපි හොඳ සිහියෙන් යුක්තව එක පාට ගිහිලා ඇඳට ගිහිල්ලා නිදා ගන්න එක නැතුව ඒ ඇඳේ නිදා ගන්නකොට හොඳ කල්පනාවෙන් යුක්තව නිදා ගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම තමගේ ජීවිතය ධාමත්ම අනතුරුදායක ජීවිතයක් පත් වෙන්න පුළුවන්. මට මතකයි පහුගිය කාලෙක ශ්‍රී ලංකාවේ ඉඳලා ගිය ද්‍රවිඩ කාන්තාවක්. ඒ කාන්තාව තමන්ගේ පුතා බලන්න ගියා. ඒ පුතා බලන්න ගිය අවස්ථාවේදී පුතා ගෙදර ඇඳක නිදාගෙන හිටිය අම්මා ආපු නිසා අම්මට ඇඳ දුන්නා නිදාගන්න. මේ අම්මා නොඑක ආකාරي දේවල් අරගෙන ගියා. ඒ පාර්සලයක යම් යම් දේවල් අරගෙන ගියා. ඒ පාර්සලේ ගිහිල්ලා ගෙදර තිබ්බා. ඒ අම්මා නිදාගත්ත ඇඳේ. ඒ පාර්සලේ සර්බේක ඉඳලා අර පුතාව දෂ්ට කරලා පුතා මැරුණා. යාම අම්මා විවිධ පීඩාවන් වලටපත් වුණා. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වුනේ කියලා. ඒ නිසා අපි යමක් යම්කිසි දෙයක් අරගෙන යනකොටත් යම්කිසි දෙයක් අපි තැන්පත් කරනකොටත් මේවයි තාමත්ම කල්පනාවෙන් යුක්තව ඒවා තැන්පත් කරන්න ඕනේ. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම සිහියෙන් යුක්තව කල්පනාවෙන් යුක්තව වැඩ කටයුතු කරනවා නම් අපේ ජීවිතේ ඉතාමත් හොඳ අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදලා හොඳ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් කමක් ශක්තියක් තිබෙනවා. ඊළඟට සුචිකම්ම නිවැරදි කර්මාන්ත නිවැරදි ක්‍රියාවන් අපි කරන්න ඕන. ධර්මයේ සඳහන් වෙනා විවිධ ක්‍රියාවන්. ඒ ක්‍රියාවන් අනුව හොඳ ක්‍රියාවන් අපි සිද්ධ කරන්න ඕනේ. නිවැරදි කටයුතු වල අපි නිරත වෙන්න ඕනේ. වැරදි මාර්ගවල අපි ගමන් කරන්න හොඳ නැහැ. වැරදි මාර්ගයක ගමන් කළොත් එහෙම තමන්ගේ ජීවිතය ඊ타මත්ම පීඩාකාරී තත්යකටපත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ. නිවැරදි ක්‍රියාවන් මොනවද කියන එක අපි හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. අපි නිතපතාම් පංචශීලයේ සමාදන් වෙනවා. ඒ පංචශීලයේ සමාදන් වෙන පුජ්‍යලේ කැටියට මේ පන්සිල් පද පහ අපේ ආරක්ෂා කරගන්නවා නම් හොඳ නිවැරදි ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිවැරදි ජීවිතය ගත කරන්නට නිතිපතා අපි පංචශීලයේ ඉවහල් වෙනවයි කියන කල්පනා කරන්න ඕන. මේ පංචශීල් පද පහ අපි ආරක්ෂා කරගත්තොත් පානාතිපාතා වීරමණී අදින්නා දානා වීරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී ඒ නිසා තමන්ගේ පෞල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මේ පංචශීලයේ කොච්චර ඉවහල් වෙනවද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. මේ පංචශීල් පද පහ අපි ආරක්ෂා කරගන්නවා නම් මෙල කිසි දෙයක් අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි වැරදි ක්‍රියාවන් කරන්නේ නැත් පෙළඹෙන්නේ නැහැ. අපි නිරන්තරයෙන්ම පෙළඹෙන්නේ සීලවන්ත ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් හැටියට නිවැරදි ක්‍රියාවන්. ඒ නිවැරදි ක්‍රියාවන් විවිධාකාරයෙන් අපට හඳුන්වන්න පුළුවන්කමක් තිබෙනවා. දස කුසල ක්‍රියාවන් තිබෙනවා. ඒ කුසල ක්‍රියාවන් අපට සිද්ධ කරලා අපට පුළුවන්කමක් තිබෙනවා හොඳ ජීවිතයක් බවට නිවැරදි දැකීමක් ඇති කරගෙන නිවැරදි සංකල්පනාවන් ඇති කරගෙන නිවැරදි වචන භාවිතා කරලා ඒ වගේම යහපත් ජීවිතයක් ගත කරලා අපේ ජීවිතයේ සාර්ථක සමාධිගත ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ නිවැරදි ක්‍රියාවන් මොනවද? ඒ වගේම කල යුතු ක්‍රියාවන් මොනවද? නොකළ යුතු ක්‍රියාවන් මොනවද කියන එක අපි නිරන්තරයෙන්ම සිහිපත් කරලා කල්පනාවට අරගෙන නිවැරදි ක්‍රියාවන් කරලා අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න ඕන. එනිසා මේ කාරණාවන් අනුව අපි උත්හාන වීරයෙන් යුක්තව කටයුතු කරනවා වගේම හොඳ සිහියෙන් යුක්තව කටයුතු කරනවා වගේම ඊළඟට නිවැරදි ක්‍රියාවන් සිද්ධ කළා ඊළඟට සංයත භාවය දැමුණු ස්වභාවයක් අපි ළඟ තියෙන්න ඕන. අපි යමක් අහලා කලබල වෙනවනම් යමක් දැකලා අපි කලබල වෙනවනම් ඒ කලබල වීම අපේ ජීවිතයට එක්තරම් හොඳ දෙයක් නෙමෙයි. යම්කිසි දෙයක් අපි අහුවනම් ඒ අහපු දේ අපේ ජීවිතයට ඇතුල් කරගෙන බලන්න ඕනේ මේක මොකක්ද? සමහර විට යම්කිසි කෙනෙක් යමක් කියන්න පුළුවන්. මේ පුජ්‍යලයා මොකක්ද කිව්වේ කියන එක පිළිබඳව එකවරක් නෙමෙයි දහස් වරක් අපි හිතන්න ඕනේ. හිතලා තමයි අපි යම් ආකාරයකට ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැතු යමක් අහලා ඒ ඔස්සේ ක්‍රියාත්මක වුණොත් එහෙම අපේ ජීවිතය නොඑක ආකාරයේ පීඩාවන් වලටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සංයත භාවයක් දැමුණු ස්වභාවයක් අපේ ජීවිතයට ලං කරගන්න හැම අවස්ථාවකදීම කල්පනා කරන්නට ඕන. දැමුණු ස්වභාවයෙන් යුක්තව කලබල වෙන්නේ නැතුව. හොඳ මිනිස්සෙක් හැටියට තමගේ ජීවිතය අර්ථවත් කරගන්න හැම අවස්ථාවකදීම කල්පනා කරන්න. ඊළඟට මෙන්න මේ ආකාරයට අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. උත්හාන වීරයෙන් යුක්තව ඒ වගේම හොඳ සිහියකින් යුක්තව ඒ වගේම නිවර්දි ක්‍රියාවන් කරලා දැමුණු ස්වභාවයකින් යුක්තව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපමත්තස්සයසෝහි වඩති අප්‍රමාදවම අපට අපේ යසස කීර්තිය වර්ධනය කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. එනිසා අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ ලබාගත්තු මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න අපි හොඳ මිනිස්සෙ හැටියට ක්‍රියාත්මක වෙන්න නම් ඨාන වීරයෙන් යුක්තව එවැගේම හොඳ සිහියකින් යුක්තව නිවැරදි ක්‍රියාවන් කරලා දැමුණු ස්වභාවයකින් යුක්තව ක්‍රියාත්මක වෙනවා නම් අපි අනිත් අයගේ ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වෙනවා අනිත් අය ප්‍රශංසා කරනවා අනිත් අය දැක්කහම අනේ මේ ගෙදර ජීවත් වෙන මිනිස්සු හොඳට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැහැ. පවුලේ ජීවත් වෙන අය ඉතාමත්ම සමගියෙන් යුක්තව ජීවත් වෙනවා. පවුලේ ජීවත් වෙන සියලු දෙනාම හොඳ මනුස්ස ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. මෙන්න මේ විදිහට අනිත් අයගේ ප්‍රසාදයට ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. ඉතින් මේ ආකාරයට අපේ ජීවිතය අර්ථවත් කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා. ඒ ජීවිතය තාමත්ම වාසනාවන්ත ජීවිත බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද සමාජයේ දිහා බැලුවෙන් පස්සේ අම්මා තාත්තා හඳුරන්නේ නැති තමන් මේ ලෝකයට බිහි කරපු අම්මා තාත්තට ගරහන දරුවන් අපේ සමාජය අපට දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා මේ මගේ අම්මා තාත්තා කියන්නේ අකමැති අය අපේ සමාජ ජීවත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ. මේ සමාජ ජීවත් වෙනකොට අපිට මේ මාර්ගය පෙන්වලා දුන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි. ඒ අම්මයි තාත්තයි දෙන්නට අපි නිරන්තරයෙන්ම ගරු කරන්න ඕනේ. නිරන්තරයෙන්ම අම්මා තාත්තා පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ. අපි ඇයට එරෙහිව ගමන් කරන්න හොඳ නැහැ. අම්මට තාත්තට විරුද්ධව යමක් ප්‍රකාශ කරන්න හොඳ නැහැ. අම්මා තාත්තට එරෙහිව යම් ආකාරයකින් අපි ගරහනවා නම් අපි අපි පිරිහීමටපත් වෙන අය හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන අපිට යමක් කියලා දුන්නොත් ගුරුවරයෙක් යමක් කියලා දුන්නොත් ගුරුවරයාට එරෙහිව අපි යන්න හොඳ නැහැ. යම් ආකාරයක ආයතනයක ප්‍රධානියෙක් අපට යම් දෙයක් කියනවා නම් ඒ ආයතනයේ ප්‍රධානියට එරෙහිව අපි යනවනම් ඒක ඉතාමත් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ යම් ආකාරයකින් අපි මේ ලබාගත්තු මනුස්ස ජීවිතයේ තුලදී අපි වැඩිහිටියන් කවුද කියන එක හඳුනා ගන්න ඕනේ. දෙමව්පියන් කවුද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ආයතනයේ ප්‍රධානීන් කවුද කියන එක හඳුනා ගන්න ඕනේ. සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ආයතනයේ ප්‍රධානියට එරෙහිව ගමන් කරලා ඒ ආයතනයේ බලය Taman අතර ගන්න සමහර දෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා ආයතනයේ ප්‍රධානියා යම් ආකාරයකට ඒ ආයතනය රැක බලා ගන්නවා නම් ඒ ආයතනේ දියුණු කරන්නට අපේ සහයෝගය නිරන්තරයෙන්ම දක්වන්නට ඕන. ඒකට තමයි කෘතවේදී බව කියලා වෙලා කියන්නේ. කෘතගුණ දන්න කෙනෙක් අම්මා තාත්තට නිරන්තරයෙන්ම සලකනවා. තමන්ගේ වැඩිහිටියන්ට නිරන්තරයෙන්ම සලකනවා. තමන්ගේ ගුරුවරුන්ට නිරන්තරයෙන්ම සලකනවා. තමන්ගේ පාලකීන්ට නිරන්තරයෙන්ම සලකනවා. ඒ නිසා අපි කෘතවේදී පුජ්‍යලයන් හැටියට, කෘතගුණ දන්න පුජ්‍යලයන් හැටියට මේ සමාජයේ අපි ජීවත් වෙන්න ඕනේ කියන කල්පනාවත් විශේෂයෙන්ම අපි ඇති කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි ජීවත් වෙනවා නම් මේ ජීවිත ඊටමත් හොඳ ජීවිත බවට පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ සමාජයේ විවිධ මිනිස් කොට්ටාස ඉන්නවා. තමෝ තම පරායන කියලා මිනිස් කොට්ටාසයක් ඉන්නවා. තම කියලා කියන්නේ අඳුර. තමෝ තම කියලා කියන්නේ අඳුරෙන් අඳුරට ගමන් කරන මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා. තමන් අඳුරක ඉන්නවා නම් ඊටාත්ම දිලිඳු භාවයක ඉන්නවා නම් මේ දිලිඳු භාවයෙන් අත් මිදෙන්න කල්පනා කරන්නේ තවම තමන් කල්පනා කරන්නේ තත්ත්වයෙන් ගොඩ එන්න නෙමෙයි තවත් ප්‍රපාතයට වැටෙන්න ඉබඳු අය අපේ සමාජය තුල දකින්න පුළුවන්කමක් තියෙන අඳුරෙන් අඳුරට යන අය. තමෝ තම කියලවල සඳහන් කළේ වගේ අය. ඊළඟ තව සමහර කොටාසයක් කියලා තමෝ ජෝති පරායන. අඳුරේ ඉන්නවා හොඳට උත්සාහවන්ත වෙනවා කම්මැලි වෙන්නේ නැහැ හොඳට වැඩ කරනවා මේ අය ආලෝකයක් ලබාගෙන හොඳ මිනිස්සු හැටියට මේ සමාජ ජීවත් වෙන අය අපිට දකින්න පුළුවන්කම අඳුරේ ඉන්න පුජ්‍යලයා අඳුරෙන් කොහොම හරි මිදිලා ආලෝකය කරා ගමන් කරනවා. බිරින්දෙක් පිහිටපු පුජ්‍යලයා යාන වාහන තියාගෙන ඒ වගේම විවිධාකාර ඉඩකඩම් මිලදී අරගෙන ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන ජීවත් වෙන අයපට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ තව කොටාශයක් ඉන්නවා. ජෝති තම පරායන කියලා කොටාශයක්. හොඳට සල්ලි තියෙනවා. අමල තාත්තලාගෙන් ලැබිලා හෝ වේවා වෙනත් මාර්ගවලින් ලැබිලා හෝ වේවා හොඳට සල්ලි තියෙනවා. මෙයා දන්නේ නැහැ මේවා කොහොමද ලැබුණේ කියලා. එයා වියදම් කරනවා. නොඑක් දේවල් වලට ඇබ්බැහි වෙනවා. සුරාවට ඇබ්බැහි වෙනවා. සූදුවට ඇබ්බැහි වෙනවා. ඒ නිසා තියෙන ධනෙ විනාශ කරගෙන ඊ타මාත්ම දිලිඳු අසරණ තත්ත්වයටපත් වෙන අය තමගේ ආන වාහන විකුණනවා, ඉඩ කඩම් විකුණනවා, දේවල් දරවල් උගසට තියෙනවා. මේ වගේ අයත් අපේ සමාජය අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තව සමහර අය ඉන්නවා ජෝති ජෝතිපරායන. හොඳට ධනෙ තිබෙනවා, වත් පොහසත්කමින් ඉහළ මට්ටමක ඉන්නවා. මේ ආරපිරි මැස්පෙන් යුක්තව ධනය පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට තවත් ධනෙ උපයන මාර්ගවලට යොදනවා. ඒ නිසා ආලෝකයක් ලබාගෙන ඉපු කෙනා තවත් ආලෝකයට ගමන් කරන පුජ්‍යලයන් මේ සමාජය අපට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ සමාජයේ මිනිස් කොට්ටාස හතරක් ඉන්නවා. එක කොටසක් තමයි අඳුර ජීවත් වෙන අය. තව සමහර අය අඳුරෙන් අඳුරට යන අය. ඒ වගේම තව සමහර කොට්ටාසයක් ඉන්නවා ආලෝකයෙන් අඳුරට යන අය. තව සමහර කොටාසයක් ඉන්නවා ආලෝකයෙන් ආලෝකයට යන අය මේ සමාජය තුළ අපට දකින්න පුළුවන්කමක් තියෙන බඳු ආකාරයේ පුජ්‍යලයක්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිස කල්පනා කරගන්න අපේ ගුවන්විදුලි මාර්ගයෙන් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලෞතර සාන්තිනායක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් විඳක් අපේ ජීවිතයට ඇතුල් කරගෙන ඒ ජීවිතයේ සරු ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ශක්තියක් තිබෙනවා නම් ඒක ඉතාමත්ම වාසනාවන්ත ජීවිතයක් හැටියට අපට සලකන්න පුළුවන්කමක් තියෙනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් වූ අමා මහ නිවන් සම්පස්සන සේවා එම ධර්මානුශාසනාව ප්‍රවත්වුවේ විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති අතිපූජනීය වටිනා පහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ ඔබ සමට සිත්පතා ආර්ය කිරි බැතිබර දායකත්වයෙන් දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ